එහෙමයි ස්වාමීන් වහන්සේ දෙවෙනි කාරණය ස්වාමීන් වහන්සේ මේ ඊයේ පෙරේදා කරපු ඊටාම විශිෂ්ට ධර්මදේශනයකටත් සම්බන්ධ වෙනවා සදහම් පුහුණුව උරගා බැලීම කියන ධර්මදේශනයටත් මේ උදාහරණය දෙන්නේ මගේ තුලින් මම මේ සාකච්ඡාවලදීම කාලයකට ඉස්සෙල්ලා අවුරුද්දකට විතර ඉස්සෙල්ලා කිව්වා දැනට ඒ කාලේ කිව්වා අවුරුදු 15කට ඉස්සෙල්ලා මගේ පෙනහල්ලක සිදුරක් ඇති වුණා. එතකොට අර ඇන්ටිබයොටික්ස් විස වෙන හින්දා මට මම ඔපරේෂන් කරන්න වෙත් නැහැ. පපුව හිල් කරලා ඒ හුලං අරගන්න දුන්නෙත් නැහැ කියලා. එතකොට එතෙන්දී කිසිම කෙනෙක්ගේ උපදේශයක් නැතිව මට හිතුණා අනේ දැන් සාමාන්‍ය හිතෙන්නේ අනේ අපොයි මොන කර්මයක්ද මේ මට වෙච්ච දේ කියන හැඟීමනේ සාමාන්‍යයෙන් එන්නේ ওই වගේ තත්ත්වකදී. නමුත් මට ඇති වුණේ මේක මට වෙච්ච ලොකු වාග්යක් ලොකුම chance එකක් වෙන කට්ටියට එන්නේ නැතිව මට මේ වෙලාවේ මේක නවත්ත ගන්න පුළුවන්ද මේ අර අර මොකක්ද ඒකට කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය මම පුළුවන් තරම් මගේ අඩු කරලා මං කිව්වා එදා සම්පාත කරා කියලා ඊටාත්ම අඩුවෙන් යන ශ්වසන තත්වයයි ඒ ස්වභාවිකව ඒ තත්වයට ගත ඒතර පරිවෘත්තීය ක්‍රියාව අඩු වෙනවා හොඳටම ඒකලා ඒක තුලින් සුවය ලබා ගත්තා ඉතින් ඒක ඒ தත්වයට පත් වුණාට පස්සේ වඩාත්ම මට ඇතිවෙච්ච දෙයක් තමයි අපිට ඇතිවෙන අවහිරතාවලදී ඒක අවහිරතාවයක් විදිහට දකින්නේ නැතිව ඒක මට ලැබිච්ච වාග්යක් කියන தത്വයට මොකද්ද වාග්ය මේ පුහුණුව ඉදිරියට ගෙනියන්න. අන්න ඒ වගේ හැඟීමක් ඇති කියලා මට හිතුණා මේ සම්මා සම්බුද්ධත්වයේ වගේ මහා බාරදූර කාර්යයකට ආත්මෙන් ආත්මය ඊටාම දීර්ඝ කාලයක් යනවා නම් ඒ වගේම විශේෂ හැකියාවන් දිනු කර ගන්නවා නම් ඔය වගේ අපූර්ව වෙනසක් විදියට යනවා ඇති කියලා හිතුණා. අනිවාර්යෙන් ඒ ඒ Tamanට ලැබෙන හැම දුකක් පීඩාවක්ම තමන්ගේ පරමාර්ථය සාධනය කරගන්නට අභියෝගයක් හැටියට බාර ගැනීමේ හැකියාව පරිපූර්ණ වශයෙන් තහවුරු වුණොත් විතරයි ඒ බෝසත්තරය තමන්ගේ බෝසත් ප්‍රාර්ථනාව අත්මහැර ඉදිරියට යන්නේ. අන්නේ මට්ටමට තහවුරු වුණාට පස්සේ විතරයි ඒතනත්තා බුදු කෙනෙකුගෙන් විවරණ ගන්නට සුදුසුකම් ලබන්නේ. එතෙක් ඒතනත්තා තමන්ට ජීවිතයේ පැමිණෙන අසාමාන්‍ය දුක් පීඩාවලදී ඒ තමන්ගේ අදහස් ඉලක්කේ බලාපොරොත්තු අතහරින්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට යම් දවසක එතනත් සසරේ පුහුණු වෙලා පුහුණු වෙලා කල්ප ගාන පුහුණු වෙලා ශක්තිමත් වෙනකොට ඔන්න ඔය දැක්ම තුළ මොකද්ද දැක්ම තමන්ගේ ජීවිතේ තමන්ට පැමිණෙන හැම කරදරයක්ම හැම අනතුරක්ම හැම දුකක්ම හැම පීඩාවක්ම අලාභ අයස නිന്ദා දුක මේ හැම එකක්ම සියලුම අකුසල කර්ම විපාකයක්ම තමන්ගේ ඉලක්කය වෙත යන්න තමන්ගේ සර්වඥතා ඥානෙ පූර්ණ කරගන්න මේක තමන්ගේ මනස පුහුණු කරන්න සුදුසුම අවස්ථාවක් කියලා දකින්න පුළුවන් නම් විතරයි ඒතනත්තාට දුකෙහිදී පීඩාවෙහිදී තමන්ගේ ඉලක්කය අතනහර පවත්වන්නට පුළුවන්. ඉතින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට ජීවිතය හරදුවට තබා. ඒ කියන්නේ ජීවිත හානියක් කියන තැනකදීනේ අපි ඕනම කෙනෙක් අනිත් ඔක්කොම අතහරින්නේ. ඒතර ජීවිත හානියකදී පවා ඒක අතහරින්න නැතුව ඉදිරියට යන්න පුළුවන් මට්ටමේ ධෛර්යයක් ඇති වෙනවා. ඒ වගේම ජීවිත හානිය කියන අභියෝගයට පවා මුහුණ දෙන්නට ඒ බෝසත්ත්වයා සූදානම් වෙනවා. මොකක් ඉලක්ක කොටගෙන තමන්ගේ ප්‍රාර්ථනාවට තමන්ගේ සිත පුහුණු කිරීම ඉලක්ක කොටගෙන. ඉතින් ඒ මට්ටමට යනකොට අර ස්ත්‍රී කියන තලින් ගොඩාක් එහාට ගිහිල්ලා ඉතින් බුදුරෙක් ඇත්තටම පුරුෂයෙක් හැටියට ඉපදුනාට සම්මා සම්බුද්ධත්වයට යනකොට ඒ පුරුෂ කියන ස්වરૂපය අතික්‍රමණය කරලා තියෙන්නේ. නමුත් ඒ අවසාන භවයේ මහසේ පුරුෂ කියන තැනක තමයි උත්පත්ති ලබන්නේ.